තුන්වතුනි ඒ මාර්ගය නැත්නම් පිළිපැදිය යුතු ඒ ධර්ම සමූහය වමනා කරන්නේ ඒ දුක් වූ ස්කන්ධ පංචකයෙන් නිදහස් වීම සඳහා ඒ දුක දුකක් හැටියටම යමකට පෙනෙන්නේ නම් ඒ තරත්තා ඒ දුකෙන් නිදහස් වීමට උත්සාහ කරනවා එහෙත් තිබෙන මුලාව හේතු කොටගෙන දුක දුකක් වශයෙන් නෙවෙයි දකින්නේ කෙනෙක්. දුකම සැපක් හැටියට සලකන. දුකේ කියා බුදුරජාණන් වහන්සේ දැක්වූයේ මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාස කියන මේ දුක් සහිත වූ ස්කන්ධ පංච පංචස්කන්ධ ඒ පංචස්කන්ධයේ පිළිබඳව තමා අපට වැරදි වැටහීම් තිබෙන්නේ ඒ ස්කන්ධ පංචකය මමයි කියන වැටහීමක් ඇඟීමක් ඒ ස්කන්ධ පංචකය නিত্য ස්වභාවයක් එහි තිබෙනවා කියලා අපට වැරදි ඇඟීමක් වැටහීමක් කියලා. ඒක හොඳයි කියන වැටහීමක් අපට තියෙනවා. මෙන්න මේ නිසා ඒ ස්කන්ධ පංචකෙහි බලවත්සේ මුලා වී මේ සත්‍යය සිටින්. එනිසා ඒ දුක ලබා දෙවන කරුණ දුක් ලබා දෙවන කරුණ හැටියට ඒ සත්‍යයන්ට එන්නේ නැහැ. ඒ වාද සැප ලැබෙන මාර්ගයේ සැප ලැබෙන කාරණා කරුණ හැටයි එය සිතාගත්. ඒ නිසා ඒවාම වඩනවා මිසක ඒවාම ඇති කරගන්නවා මිසක ඒ දුකෙන් නිදහස් වීමේ මාර්ගෙහි ගමන් කිරීමක් සිදුවන්නේ නැහැ. කාලාන්තරයකින් ලෝකෙහි මේ සත්වයිනට දුකයි දුක ඇතිවීමේ හේතුවයි නිවනයි නැත්නම් දුකෙන් නිදහස් වීමයි ඒ සඳහා වූ පිළිවෙතයි කියන මෙය තමන් වහන්සේගේම විශිෂ්ට නුවණින් දැනවදාරලා ඒ ලෝකයාට ප්‍රකාශ කර සම්්‍යක් සම්බුදුවරයන් වහන්සේලා කලාතුරකින් ලෝකෙහි පහළ වෙනවා. ඒ පහළ වුණාම තමා ලෝකය වාසීනට විදිහකින් කියත හැකි ඇස් ඇරෙන්නේ. ඒ නිසා සීහෝපම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේම වදාරනවා මහණෙනි ඒ නුගරාජයා වූ සිංහයා සවස් කාලයේදී Taman වාසය කරන ඒ ගුහාවෙන් පිට වෙනවායි පිට වී ඇඟවැලි කැඩීම ජම්භති කියලා කියන්නේ දන්නවනේ මේ සතුන් මෙහෙම කරන වැඩක් ඒක. ඉදාගෙන නැගිට ඊළඟට ඇඟමැලි කැඩීමක් කරන්න. අන්න එහෙම කරනවා. ඉන්පසු සතර දිශාව හැම පැත්තම බලනවා. බලා අනුතුරුව තුන්වරක් සිංහනාද පවත්වනවා. ඒ සිංහාගේ සිංහනාදයේ අසන කැලෑවේ සිටින ඒ සතුන් බියටපත් බියටපත් වෙලා ඒ දෙනවල ගුල්වල සිටි සතුන් ඒ ගුල්වලට වහා රිංග ගන්නවා වතුරේ ඉඳලා ගොඩට ආපු සතුන් වතුරට ඇදෙන පක්ෂීන් වූ අහසෙහි අහසට පියාසර කර ඒ සිංහ නාදය ඇසූ රජුගේ ඇත්තලෙහි සවි ශක්තිය ඇති වණ්ඩනයන්ගෙන් බැඳ තිබුණු ඇතුන් පව ඒ වරපටවල් කඩාගෙන මල මුත්‍ර පහතරෙන් ඒලිය අත දුවන්නට පටන් ගත්තා ඒ කාරණේ හිම වදාරලා ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා තථාගතයන් වහන්සේ ලෝකෙහි පහළ වෙනවයි පහළ වීම වහන්සේ ධර්ම දේශනා කර ඒ දුක්ඛාදී චතුරාර්ය සත්‍ය ප්‍රකාශ කරන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේවා දැක්කෙන ඒ ධර්මයේ ප්‍රකාශ කරන එවිට උස් විමන්වල වාසය කරමි. මහේ සිටි මහේ සාක්ෂ්‍ය දෙවිවරු භයයට සන්ත්‍රාසයට පැතිගැන්මට පත් වෙනවා. අහෝ අපි මෙතෙක් කල මේ අනිත්‍ය වූ දෙයක් නිත්‍ය වශයෙන් සලකාගෙන සිටියා නොවේද? දුක් වූ දෙයක් සැප වශයෙන් සලකාගෙන සිටියා නොවේද? අනාත්ම වූ දෙයක් ආත්ම කොට සලකාගෙන සිටියා නොවු දෙයි කියා ඔවුන් මහත් වූ බියකට සන්ත්‍රාසයකට පත් වෙනවායි කියා බුදුරජාණන් වහන්සේ වදාළා. දැන් ඒ සන්ත්‍රාසයට බියට සංවේගයට ඒ අය පත් වූයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මදේශනාව අසන. අන්න ඒ වගේ ලෝකෙහි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ලෝකයාට ප්‍රකාශ කරන ධර්මෙහි ශ්‍රේෂ්ඨ කොටස උතුම් කොටස තමයි චතුරාර්ය සත්‍ය. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ප්‍රකාශ වෙන ධර්මය. එමණිස්ව බුදුරජාණන් වහන්සේ නමකගේ කාර්යය නොවේයි ලෝකයාට ඒ අය සමග සම්බන්ධකම් පවත්වන හැටි ඒ ආර්ථික වශයෙන් දියුණුවන හැටි ආදී මේවා ප්‍රකාශ කිරීම උන්වහන්සේ ਸਰව සම්පූර්ණ ශාස්ත්‍රුන් වහන්සේ නමක් බැවින් හා උන්වහන්සේගේ ඒ ධර්මය හැම දිනාටම ප්‍රයෝජනවත් ධර්මයක් වනු සඳහා ඒ කරුණු උන්වහන්සේ දේශනා කළා. එහෙත් බුදුරජාණන් වහන්සේ නමකගේ බුද්ධ කෘත්‍ය කියන බුදු කෙනෙකු වූයේ ඒ ඊළඟට ධර්ම දේශනා කර වදාළේ අන් කිසි දෙයක් සඳහා නොව ධාන වශයෙන්ම මේ දුකටපත්ව සිටින සත්වයන්ට ඒ දුකින් නිදහස් වන්නට වමනා කරන මාර්ගෙහි එය ගමන් කරවීම සඳහාම ඒ බව තේරුම් ගන්නට ඕන අප කවුරුත් ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ දුක්ඛ ස්කන්ධ පංචකය යෙන් නිදහස් වීම පිළිබඳව දේශනා කොට වදාළ ඒ ප්‍රතිපත්ති මාර්ගය තමා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍යයේ වශයෙන් දක්වා වදාළ. එය අංග 8කින් යුක්තයි. ඒ සම්මා දිට්ඨි සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ අංග අතෙන් යුක්තයි. එයින් ඒ පළමුවෙන් කියනු ඒ අංගය ගැන අප මීට කලින් දිනෙහි ධර්මයක් කතා කළා. සම්මා දිට්ඨි කියන එකයි ඒ අංගය. සමාධිය එදාත් අප කීවා මේ <clears throat> ප්‍රභේද දක්වා ඒ සමාධිය විස්තර කරන්නට පුළුවන්. සේමුවත් ප්‍රධාන වශයෙන් කම්මස්සගත සම්මාදිට්ඨිය හා චතුසත්‍ය සම්මාදිට්ඨිය කියන මේ දෙක දක්වනවා. ඒ කම්මස්සගත සම්මා දිට්ඨිය දසවස්තුක සම්‍යක් දෘෂ්ටිය වශයෙන්ද දැක්කේ. අත්ති දින්නම් අත්ති විද්ධාන් අත්ති හුතං අත්ති සුඛත දුක්ඛතානං කම්මානං ඵලං විපාකෝ අත්ති අයං ලෝකෝ අත්ති පරෝ ලෝකෝ අත්ති සත්තා උපපාතිකා අත්ති මාතා අත්ති පිතා අත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මාපටිපන්නා මේ ඉමංච ලෝකං පරංච ලෝකං සයන් අභිඤ්ඤා සච්චිකත්වා පවේදෙන්ති යමින් බුදුරජාණන් වහන්සේම මේ දසවස්තුක සම්‍යක් දෘෂ්ටියක් වදාලා එයින් කියන්නේද කම්මස්සගත සම්මාදිට්ඨිය. අපි දින්නම් කියේ දන් දීමෙන් ඵලයක් පාපයක් ඇත්තේය. අතිවිච්ඡන්ති යන්නේ වදාළේ මහා දාන ඒවට ඔය යාග කියලා කියන්නේ ශාල දාන ඒ පැවැත්වීමෙන් ඇතිවන ඵලයක් විපාකයක් ඇත්තේය අත්හිතං යයිවේ ඒ දානය වෙතගෙන ගොස් දෙන දාන ආහුනීය වශයෙන් දෙන දාන කියන්නේ ඒ දීමෙන් ඵලයක් විපාකයක් ඇත්තේය අත්ති හුතං අත්ති සුඛත දුක්ඛතානං කම්මානං ඵලං විපාකෝ සුඛත කියන්නේ යහපත් ක්‍රියා කියන හොඳ කර්ම කියන්නේ කුසල කර්ම පිළ දුක්ඛත කියන්නේ නරක කර්ම අකුසල ඒ සුඛත දුක්ඛත වශයෙන් දැක්වෙන කුසල් අකුසල් නැත්නම් පින් පව් කියන මේවායේ ඵලයක් විපාකයක් ඇත්තේය අත්‍යයන් ලෝකෝ මෙලවක් කියා එකක් ඇත්තේය එන නොයෙක් තැන්වල වෙන වෙන ලෝකවලින් වෙන වෙන තැන්වලින් චුතරන්නවුන් මේ ලෝකෙහි උපදිනවා ඒ වගේම අත්‍යතරෝ ලෝකෝ වරලොක් කියා එකක් ඇත්තේය මෙතන චුතරන්නවුන් වෙන තැන්වල උපදිනවා අති සත්තා උපපාතික. ඒ මරණින් මතු උත්පත්තියක් ඇත්තේය. එහෙම නැත්නම් ඕපපාතික සත්‍යයන් ඇත්තේය. මේකයි අති සත්තා උපපාතික. අති මාතා අති පිතා. නවට උපකාර කිරීමෙන් ලැබෙන ඉෂ්ට විපාක ඇත්තේය අපකාර කිරීමෙන් ලැබෙන අනිෂ්ඨ විපාක ඇත්තේ කියන එකත් පියාක ප්‍රකාර කිරීම නිසා යහපත් ප්‍රතිඵල විපාක ලැබෙන්නේද පියා කෙරෙහි වරදවා පිළිපැදීම නිසා අපකාර කිරීම නිසා ඒ අනිෂ්ඨ විපාක ලැබෙන්නේද කියන මෙයක් මා මේ දෙකයි අත්‍ත්‍මාසා අත්‍ත්‍ය අත්‍ය ලෝකේ සමන බ්‍රහ්මනා සම්මග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකං තරංච ලෝකං සයං අභිඥා සච්චිකත්වා තවේදි ලෝකයෙහි යහපත් මාර්ගයේ ගමන් කොට සම්මග්ගත සම්මා පටිපන්නා මනා පිළිවෙතෙහි පිළිපැද මේලෝ පරලොව කියන මේ දොළ දෙලවන Tamanගේ විශිෂ්ට නුවණින් දැනගෙන එය ලෝකයාට ප්‍රකාශ කරන්නා වූ ශ්‍රමණ භාක්මණය බුද්ධ ආදී උතුමෝ ලෝකෙහි ඇතිවන්නේ ඇත්තේය කියලා ඒ දසවැනි කාරණයට. මෙන්න මේ විදිහට එන දසවස්තුක සම්‍යක් දෘෂ්ටිය ද ඒ කම්මස්සගත සම්‍යක් දෘෂ්ටියට ඇතුළත් කොට දක්වනවා. අනේ කම්මස්සගත සම්මා දිට්ඨිය කාහත වූ ලෙහසියෙන්ම තේරුම් ගන්නට පුළුවන් බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙන ගාථාව. ඊට කලින් මේ මේ දිනතුන්ට කියාදී ඇති යාදිසං වපතේ බීජං සාදිසං හරතේ ඵල. කල්යාණකාරී කල්යාණං පාපකාරී ච පාපක. යාදිසං වපතේ බීජං යම් ආකාර වූ බීජයක් Taman රෝපණය කරන්නේද ආදිසං හරතේ ඵලං ඒ බීජයට සරිලන විදිහේ ඵලයක් අස්වන්නක්ය නෙලා ගන්න ලබා ගන්න. ඒ වගේම කල්යාණකාරී කල්යාණ යහපත් ක්‍රියාවක් කරන තැනැත්තේ ඒ යහපත් ක්‍රියාවට යහපත් විපාකයක් පාපකාරීච පාපකාන් පාප ක්‍රියාවක් කරන තැනත්තා ඒ පාප ක්‍රියාවට ඊට සුදුසු විපාකයක්ද ලබන්නේ කියන එක ඒ ගාථාවෙන් උගන්වනවා. එය තමා කම්මස්සගත සම්මාදිට්ඨිය. ඉතින් එය ව්‍යවහාරී අප බොහෝ දෙනා අතර සාමාන්‍ය ව්‍යවහාරයේ තිබෙනවා. කළ කළ දේ වලපල දේශය. අන්න ඒ ඒ කම්මස්සගත සම්මාදිට්ඨිය ඊතා කොටින් දැක්වීමක් කළ කළ දේ ඵලඵල දේ. ඒ කම්මස්සගත සම්මාදිට්ඨියෙහි නිපීත කිසිවෙකුට ඉහළ තැනකට කියන්නේ දැන් බලාපොරොත්තු වන්නේ මේ නොනැවතී ඉදිරියට යාමේ ගමනක් කරන්නට ඒ ගමන යන්නට බෑ කම්මස්සගත සම්මාදිට්ඨියෙහි මුපිහිට. ඒ නිසා ලෝකෙහි යම් තාක් සම්්‍යක් සම්බුදුරයන් වහන්සේලා පහළ වුණා නම් යම් තාක් පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වුණා නම් යම් තාක් රහතන් වහන්සේලා අනාගාමීන් වහන්සේලා සකෘදාගාමීන් වහන්සේලා සෝවාන් පුද්ගලයා ඇති වුණා. ඒ හැමදෙනාම කලමු කොට කම්මස්සගත සම්මාදිට්ඨියේ හිමිකා ක්‍රියා කළා. කම්මස්සගත සම්මාදිට්ඨියේ නොපිහිටි අය නෙවේ. මේ නිසා කම්මස්සගත සම්මාදිට්ඨියේ කියන එකත් නොසලකා නොහැරිය යුතුයි. බොහොම විශස් වශයෙන් දැනගෙන දැනගෙන ඒ වගේම ඒ සම්පූර්ණයෙන් විශ්වාස කොට ක්‍රියාකල යුතු එකක් තමයි සම්මස්තගත සමාධිය. ඒ කියන්නේ හොඳට දැනගෙන ඒ අනුව ක්‍රියා කරනවා කියන්නේ අකුසලයෙන් දැලක. කුසලෙහි යෙදෙන්නේ. චතුසත්‍ය සම්මාදිට්ඨිය අපි පසුගිය දිනෙහි කියවා දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා ප්‍රතිපදාය ඥානං අයං උච්චති සම්මා දිට්ඨි යනුවෙන් බුදුරජාණන් වහන්සේ එතන වදාළේ චතුසත්‍ය සම්මා දිට්ඨිය. ඒ චතුසත්‍ය සම්මා දිට්ඨිය කෙනෙක් සෝතාපට්ටි මාර්ගය නැත්නම් මග්ගචිත්තය, සකදාගාමි මග්ගචිත්ත, අනාගාමි මග්ගචිත්ත, අරහත් මග්ගචිත්ත කියන ඒ සිත් උපදින අවස්ථාවලදී දැනගනු ලබන සත්‍ය සතර නැත්නම් ඒ සත්‍ය සතර දැන ගැනීම වශයෙන් ඒ සිත් හතර තමා සතර අවස්ථාවකදී උපදින. අනේ සිත් වල හත ගන්නා වූ ප්‍රඥා චෛතසිකය තමා දුක්ඛේ ඥානං කියන එකකින් දැක්වෙන්නේ. දුක්ඛේ කිය ස්කන්ධ පංචක සංඛ්‍යාත වූ දුක්ඛයෙහි පැවති ඥානය නුවණ දුක්ඛේ ඥාන දුක්ඛ සමුදය ඥානයි ඒ දුක්ඛ සමුදය වශයෙන් වදාරන ලද কৃষ্ণාව නැත්නම් දුක් උපදවන හේතු එකක් නෙවෙයි වාසියකුත් තියෙනවා ඒ සියල්ලම පිළිබඳ ඇතිවන්නා වූ නුවණ දුක්ඛ සමුදය ඥාන දුක්ඛ සමුදය වගේ ආර්ය සත්‍ය දේශනාවෙහිදී නම් බුදුරජාණන් වහන්සේ වදාළේ එකක් තමයි. ඒ ඒ දුක්ඛ සමුදය කියන তৃෂ්ණාව දුක් උපදවාලන හේතුවයි කියන මේ බව දැනගන්නා නුවණ දුක්ඛ සමුදය ඥාන. දුක්ඛ නිරෝධේ ඥානය ඒ දුක් වලින් නිදහස ස්කන්ධ පංචක සංඛ්‍යාත දුක දුකෙන් නිදහස් වීම පිළිබඳ වූ නුවණ දුක්ඛ නිරෝධේ ඥානය අවබෝධ කරන නුවණ දුක්ඛ නිරෝධ ගාමිනියා ප්‍රතිපදාය ඥාන ඒ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයයි කියන ඒ මාර්ග සත්‍යය පිළිබඳ වූ නුවණ කියන මේ සතර වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ සතු සත්‍ය සම්මා දිට්ඨියයි. තා මීට කලිනුත් මේ දිනුත් කී පරිදි කෙනෙකුට ඒ චතුසත්‍ය සම්මා දිට්ඨිය ආකස්මිකව ලැබෙන එකක් නෙවෙයි. ඒ සඳහා කෙනෙක් උත්සාහ කළ යුතු දෙයක්. වීරිය කළ යුතු දෙයක්. ඉතින් මේ පූර්ව භාග ප්‍රතිපදාවක් ගැන ඉගෙන දෙන්න. දැන් එහෙම නැත්නම් ඒ එකවරටම ලැබෙන්නේ ලෝකෝත්තර ප්‍රතිපදාව නම් ඒ ඒ ඒ කරාගෙන යන ලෞකික ප්‍රතිපදාවක් නැත්නම් අපට සීරකීමක් චිත්ත සමාධිය උපදවා ගැනීමක් නුවණ දියුණු කර ගැනීම සඳහා වූ විදර්ශනා කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. නමුත් ඒ තුනම අප කරන්නට ඕන. සීලෙහි පිහිටන්නට ඕන. සිල්වත් වන්නට ඕන. ඒ මොකද සීලය හැම ගුණ ධර්මයක්ම පිහිටන අත්තිවාර ඒ හැම ගුණයක්ම ඇති කර ගැනීම සඳහා සීලය තම අත්විවරම වන. සීලය මත පිහිටා ඒ ගුණයන් ඇති කර ගන්නට ඕන ඒවා වඩන්නට. ඒ නිසා සීලයෙහි පිහිටන්න. ඒ සීලය එකිනෙක වෙනවා සමාදම්ම රත්නා සීලයේ තිබෙනවා ප්‍රභේද. කෙනෙක් පංචශීල රත්නා අතර තවත් කෙනෙක් ඒක භක්ත චක්ක සීලය සමාදන්ව රකින්න. තවත් කෙනෙක් ආජීව අෂ්ටමික සීලය රකින්න. තවත් කෙනෙක් නිත්‍ය සීල වශයෙන් ගිහි දස සීල් රකින්න. ඉතින් ඒ ප්‍රමාණවත් නොයි නොයි කියා කලකන ඊට වඩා ඉක්මනින් ඒ චතුරාර්ය සත්‍යයන් අවබෝධ කිරීමේ පිළිවෙතක් තිබෙනවා ඒ පිළිවෙතෙහි ගමන් කරන්නට ඕනේ කියා කෙනෙක් මේ කම්සප ඇති ජීවිතයෙන් ඉවත්ව මහානදම් පුර. ඒ මහානදම් පිරින් වාසේ පළමු කොට සාමනීර දස සීලය රැක ඊළඟට තමා සුදුස්සෙක වූ බව ඔප්පු කළ සිටි කල්හි උපසම්පදාවයි කියන ඒ මහලු පැවිද්දක් ලබන. මේ ලබලා ওই විදිහට ඉසිල් රකින්නවා. සීලයම ශාසනයේ මේ අනුශාසනාවේ නිස්සාරණය. සීලය එක විදිහකින් ආරම්භය පමණයි. සීලය පටන් ගැනීම. දැන් කුසල ධර්ම කියන එකෙන් කුසල් කියන එකෙන් බලාපොරොත්තු වන්නේ. අකුසලයන් දුරු කිරීම එව නැත්නම් ක්ලේශයන් නැති කිරීම. කෙලෙස් නැති කිරීම තමයි කුසලයෙන් බලාපොරොත්තු වන ප්‍රධාන කාර්යය. සබ සම්පත් ලැබීම කියන එක නෙවෙයි කුසලයෙන් අපේක්ෂා කරන්නේ. කුසලයෙන් අපේක්ෂා කරන්නේ මේ ස්කන්ධ පංචකය ගෙන දෙවන කෙලෙස් කියන කොටසක් තිබෙනවා. ඒවා දුරු කිරීම තමයි කුසලයෙන් කරන්නේ. එබැවින් මේ අපේ බෝධිසත්වයන් වහන්සේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ නිමිගේ ඇහැර ඔය පැවිද්දට පත්ව කරන ලද සැදීම පිළිබඳව දක්වා තිබෙන්නේ කිං කුසල ගවේෂී කිය. කිං කුසල ගවේෂීව. ඒ කියන්නේ කුසල් නම් කවරේදයි කියා සොයසොයා ගියේ කුමටද? මේ සංසාර දුක්ඛය ගෙන දෙවන කෙලෙස් නැති කිරීම කෙසේ කළ යුතුද කියන එක සෝසායි. ඒකම තමයි නිවන් සෝසයා කියයි. නිවන. ඒ කුසලය අකුසල නැත්තම් කෙලෙස් දුරු කිරීම සඳහායි කොනසා. ඉතින් කුසල් උපදවා ගැනීමට ගැනීම කෙසේ කළ යුතුද? බුදුරජාණන් වහන්සේම වදාරනවා ඒ කුසල ධර්මයන්ගේ ආදියම පළමු කොට පිරිසුදු කරන්නේ. තස්මාතිය තේ වික්ඛු ආදිමේව විසෝදේයි කුසලානං ධම්මාන කුසල ධර්මයන්ගේ ආදියම පළමු කොට පිරිසුදු කරන්නේ. එහෙම වදාරලා ඊළඟට වහන්සේ ප්‍රශ්න කරනවා කෝචාදි කුසලාන ධම්මාන කුසල ධර්මයන්ගේ ආදිය කවරක්ද කෝචාදි කුසලාන ධම්මාන කෝච ආදි කුසලාන ධම්මා උන්වහන්සේව පිළිතුරු දෙනවා සීලංච සවිසුද්ධං දිට්ඨිච උයුක සීලංච සවිසුද්ධං ඊතා පිරිසිදු වූ සීලයක් දිත්තේච උජුක. යන්නේ පිරිසුදු දෘෂ්ටියක්. නැත්නම් සම්‍යක් දෘෂ්ටියක්. ඒකයි උජු දෘෂ්ටිය කියන්නේ. සම්‍යක් දෘෂ්ටිය. ඒ සම්‍යක් දෘෂ්ටිය නම් කවරේද? මේ සම්මාදිට්ඨි කියන එකෙන් දක්වන්නේ ඒක. සම්මාදිට්ඨි. ඒ උජු සම්මාදිට්ඨිය කෙනෙකුට තිබෙන්නට ඕන. දිත්තේච උජුක. ඒ කුසල ධර්මයන් උපදවා ගැනීමට යොමනා කරන ධර්මයන් අතර ප්‍රධාන ධර්ම දෙකක් උන්වහන්සේ වදාළේ. සීලයත් නුවණක්. ඒ කියන්නේ සම්මාදිට්ඨි සීලයයි නුවණ. ඒ මොකද නුවණ තිබෙන කෙනෙක් සිල් දිඳ ගන්නා කෙනෙක් වන්නේ නැහැ නුවණින් යුක්තව සිටියදී. සිල් දිඳ ගන්නා තත්වයට පත්වන්නේ හැම විටම නුවණ Tamanගේ සිතින් බලා ගිය අවස්ථාව. නුවණ පිළියේදී කෙනෙක් සිල් දිලගන්නේ නැහැ. ඒ නිසා තමයි බෞද්ධයෙකු නූ සෝනදණ්ඩ කියන බ්‍රාහ්මණයාත් බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළේ සීලයයි නුවණයි දෙක පිළිබඳව. යත් සීලං තත් පඤ්ඤා. යත් පඤ්ඤා තත් සීලං. සීලගතෝ පඤ්ඤා පඤ්ඤවතෝ සීලං. ඔය විදිහට එතුමා බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී කීවා. යම් තැනෙක සීලය ඇත්තේද එතන නුවණ ඇත. නුවණ යම් තැනක ඇත්තේද එතන සීලය ඇත. සිල්වතා නුවණැතෙක්. ඒ කියන්නේ නුවණ පිළිබඳ කෙනෙක්. නුවණැති තැනත්තා සිල්වතෙක්. කවුරුන් හෝ කවර අවස්ථාවකදී හෝ මොන කරුණක් නිසා හෝ සී බිඳගත්කොත් ඒ අවස්ථාවේදී හිතන තමන් සමහර විටක හිතාගත්තත් නුවණ ඇති කෙනෙක් කියලා මේ සීබඳ ගන්න අවස්ථාවේදී නැහැ තමන් මෝඩ වූ අවස්ථාවක් ඒක. නුවණ නැති අවස්ථාවකදී මේ සත්‍යයට වැටෙන්නේ. අනේ ඒ නිසා මේ නුවණ කියන සම්මා දිට්ඨි දිට්ඨිච උජුකා කියන්නේ. ඒ කම්මස්සගත සම්මා දිට්ඨිය. තමයි එතන ගන්නට පුළුවන්. ඒ සලකන්නේ. සම් කම්මස්සගත සම්මා දිට්ඨිය. ඒ කම්මස්සගත සම්මා දිට්ඨිය පිහිටලා ඊළඟට මේ කම්මස්සගත සම්මා දිට්ඨිය පිළිගත්ත කෙනෙක් කරන ලද කර්මය තමා තමයි කියන බව තමා තමයි කියන එක ඒ සම්මුති වශයෙන් තේරුම් ගන්නට ඕනේ. තේරුම් ගන්න නරක විපාක දුරු විපාක ගෙන දෙවන කර්මයන් කියන පාප කර්ම නිවි අයත් වෙලා අයින් වෙලා යහපත් කර්මයන් නියෙදෙන එහෙම ප්‍රමාණවත් නැහැ මේ සංසාර දුකෙන් ඉදහස් වන්නේ ඒ යහපත් කර්මය කියන විට පින්්‍ය කියන ඒ කොටස වැටෙනවානේ. ඒ පින්්‍ය කියා කලකනු ලබන දේවලින් නැවත නැවතත් සංසාරෝත්පත්තියක් ලබා දෙනවා. එනිසා සංසාරයෙන් නිදහස් වීමක් එමගින්ම කෙරෙන්නේ නැහැ. ඒ පිළිබඳ වූ කුසල් කළ යුතුය කියලා. ඒ මොනවද? ඒ කුසල්. ඒ කුසල් මොනවද කියලා දැනගන්නට ඕන. ඒවා ඒ කුසල් සිත් වශයෙන් කුසල්. ඒ ඒ කුසල් සිත් උපදවාගෙනයි සංසාර දුකෙන් නිදහස් වන්නේ. කෙනෙක් පිටතත් දන් දීමෙන් ඒ කුසල් Taman රැස් කරනවයි කියලා දන් දීමෙන්ම ඒ කුසල් රැස් කිරීමක් ගන්නෙ නැහැ. ඒ කුසල් කියන ඒවා එක විදිහකින් රැස් කරන දේවලුත් කියලා කියන්නට අමාරුයි. රැස් කරන්නේ නැවත නැවත භවෝත්පත්තිය ලබා දෙවන කුසල්. හා කුසල්. අපි රැස් කරනවා. ඒ ඒවා තමයි කර්ම කියන්නේ. ඒවාට කියන ආයුහණය. ආයුහණය කියන්නේ රැස් කිරීම. සංසාර දුකින් නිදහස් වීම පිළිබඳ වූ ඒවා ඒ විදිහේ රැස් කරන නැවත නැවත භවයන් ලබා දෙවන කුසල් නෙවේ. භවයෙන් ඊතර කරන කුසල්. භය නිතර කරන නිසා ඒවා ඒ කුසල් වලට තමයි යන්නේ විදර්ශනා කුසල් ප්‍රස්තනා විදර්ශනා වශයෙන් ඇතිවන්නා දැන් සසර දුකින් නිදහස් වීම අපේක්ෂා කොට යමෙකු භාවනාවෙහි යෙදෙනවා නම් ඒ භාවනාවෙහි යෙදීමේදී ඒ තනත්තාට උපදනා වූ ඒ කුසල් සංසාර වර්ධනය පිණිස වූ කුසල් වේ. ඒවා සසර කෙටි කිරීම පිණිස පවත්නා වූ විදර්ශනා කුසල්. ඒ විදර්ශනා කරන කෙනෙකුගේ අපේක්ෂාව වන්නේ මා මේ කරන කුසල කර්මය නැත්නම් මේ සිදු කරන විදර්ශනා කුසලය මට අසුවල් අසුවල් තැන්වල ප්‍රතිසම්භිය ලබා දේවා කියලා ඒ අදහසෙන් කරන කුසලයක්. එහෙම එකක් නම් ඒක විදර්ශනා කුසලයකුත් වන්නට අමාරු. විදර්ශනා කරන්නේ පංචස්කන්ධයෙන් ඈතර වීමේ බලාපොරොත්තු. නැවත නැවත පංචස්කන්ධයන් ලබා ගැනීම සඳහා නම් විදර්ශනාවක් අවශ්‍ය වන්නේ නැහැ. පංචස්කන්ධයෙන් ඉවත් වන්නටයි විදහස් වන්නටයි පංචස්කන්ධය කියන්නේ දුකනේ. ඒ දුකෙන් නිදහස් වන්නටයි විදර්ශනා කුසල් යොමුනා කරන්නේ. අනේ විදර්ශනා කුසල් උපදවා ගැනීමේදී තමා තමන් මේ ආර්ය මාර්ගයේ වශයෙන් දක්වන දුක් නිරෝධ ගාමිනී ප්‍රතිපදාර්ය සත්‍යෙහි ඇතුළත් කොට වදාළ ඒ ධර්මයන් තමන්ගේ సంతානෙහි උපදවා ගන්න. එතකොට ඒ නිවන කරා මෙහි යන ලද සිත් ඇතිව. මේ පිළිතුරු කියවා ඇතිනේ කාය ජීවිත නිරපේක්ෂ කර. නිවන කරා මෙහි යන ලද සිත් ඇතිව. ඒ ගුණ ධර්ම පුරණවයි කියලා. ඒ කාය ජීවිත නිරපේක්ෂ කරේ කියන්නේ තමා කරන ඒ ව්‍යායාමයේ හේතු කොටගෙන ගන්න පරිශ්‍රමයේ හේතු කොටගෙන තමගේ ජීවිතය දීපලක් අවතීද නැත්නම් ඉක්මනට නැති වේද කියන මෙහෙම බියක් ඇති කරගන්නේ නැහැ. කාය පිළිබඳවත් එහෙමයි. ඒකවල කාය ජීවිතයේ කියේ තමන් පිළිබඳ ඒ අපේක්ෂාව බලාපොරොත්තුව නෙවෙයි කියන්නේ. බලාපොරොත්තුවේ අපේක්ෂාව තිබෙන්නේ නිවන. ඒ කියන්නේ නිවන කරා මෙහෙම ලබු සිත්. මේ නිවනයි බලාපොරොත්තු වෙන්නේ. ඇයි නිවන බලාපොරොත්තු වෙන අපේක්ෂා කරන්නේ? ඒ නිවන සාක්ෂාත් කරන තුරු සසර දුකෙන් නිදහස් වීමක් කොහොමදවත් සිදුවන්නේ. ඒ ආරම්භයක්වත් වන්නේ නැහැ. ඒ සංසාර දුකෙන් නිදහස් වීම එකවරටම කෙනෙක් කරනවත් නෑ. මාර්ග පිට වශයෙන්ම සතරක් උපදින්නට ඕනේ සතර වරක්. ඇතැම් කෙනෙක් ඒ සතරම එක ජීවිතයකදීම ලබන. තවත් කෙනෙක් ජීවිත කීපයකදී ඒ මාර්ග පිට සතර ලබන එකම ජීවිතයකදී නෙවෙයි. එනිසා පේනවා එකවරම ඒ සංසාර දුක කෙලවර කරගන්නව නෙවෙයි. නමුත් ඒ ආරම්භයක් කරන්නට බෑ. මේ කාය ජීවිතය নিরপেක්ෂකව කරන මේ විදර්ශනාවෙහි යෙදී සිටින පිළ. මේ විදර්ශනාවෙහිදී සිදුවන්නේ කුමක්ද? කරන්නේ විදර්ශනා කරනවායි කියන එකෙන් අදහස් කරන්නේ මේ හැමතිස්සෙම මේ කතා බහේ යෙදීමින් සිටියේදීම අපි විදර්ශනා කරනවායි කියලා කියන්නට බෑ. එයට යම් කිසි වේලාවක් දෙන් කරගෙන විවේකීව සමූහයෙන් වෙන්න ඔක්කොම භාවනා කරන තැනක නම් එහෙම වෙන්නීමක් වුණා කරන්නේත් නැහැ. ඒකම තැන ඉඳන් ඒ කියන්නේ ඔය සමූහය එක රැස්ව සිටින තැන්වලත් භාවනා කරන් ඒ භාවනා කිරීමේදී කාටවත් අමාරුවක් පාඩුවක් වෙන්නේ නැහැ. මොකද වෙන දෙනාම යෙදී සිටින්නේ භාවනාවේ. ඒ දැන් කෙනෙක් භාවනාවේ යෙදී සිටින අතර තවත් කෙනෙක් වෙන වෙන කටයුතු වල යෙදී සිටින තැනක් නම් භාවනාවට නුසුදුසු. මොකද ඒ ඒ අයගේ කතා බහ ආදී හේතු කොටගෙන මේ භාවනා කරන්නාට ඉරිහැරයක් කරදරයක් වෙනවා තමයි භාවනා කරන්නේ කරගෙන යන්නට බෑ. ඒ නිසා තමයි විවේකීව හුදකලාව ගැන කියන්නේ. ඒ ඒ හුදකලාව නම් සිතනෙකදී මේ ස්කන්ධ පංචකය පිළිබඳ මෙතෙක් Tamanta අනාවරණය නුනු ඒ කරුණු එලිදරව් කර ගැනීම සඳහා කරන වෑයමක් තමයි විදර්ශනා වේදිකා. ස්කන්ධ පංචකයේ පිළිබඳව සමහර විට කෙනෙක් දැන් කාය පිළිබඳව කාය විච්ඡේදයේ කය ශරීරය එහෙම ගිහින් කපලා කොටලා ඇට වෙන් කරලා මස් වෙන් කරලා නහර වෙන් කරලා එහෙම දැනගත්ත කෙනෙකු වුවත් ඒ දැනගත් පමණින් මේ ස්කන්ධ පංචකය පිළිබඳ වූ කාරණේ අනාවරණය කරගත්තා වන්නේ නැහැ. ඒ අනාවරණය කර ගැනීම නුවණින් කරන එකයි. මේ ශාරීරික මේ තමන් කරන මේ ඉබඳු ක්‍රියාවකින් සිදු කර ගන්නා දෙයක් නෙවෙයි. නුවණින් ඒකයි විදර්ශනා නුවණින් ඒ නුවණයි උපමා කොට දක්වන්නේ. කඩුවකට ආයුධයකට උපමා කොට දක්වනවා. මේ නුවණිනුයි වෙන් කරලා බලන්න. නුවණින් වෙන් කරලා. ඒ නුවණින් වෙන් කිරීම තමයි නාම රූප පරිච්ඡේද ඥානය කියලා. නාම රූප පරිච්ඡේද ඥාන. නාම රූප ධර්මයන් වෙන් කිරීම පිරිසිඳීමේ නුවණ. පිරිසිඳීමේ කියන්නේ වෙන් කිරීමකට. නාම රූප ධර්මයන් වෙන් කිරීමේ පිරිසිඳ ගැනීම නුවණ. නාම රූප පරිච්ඡේද ඥාන. ඒ තමයි විදර්ශනාවේ ආරම්භය. ඒ නියම විදර්ශනාවක් නෙවේ. විදර්ශනාව කියනකොට විදර්ශනාව නම් කුමක්දයි කියලා කෙනෙක් අහුවොත් ඒ විදර්ශනාව තේරුම් කරන්නට තිබෙන්නේ විදර්ශනාව නම් අනිත්‍යං දුක්ඛං අනාත්තා කියන ඒ තමයි විදර්ශනාව. කවුරු හරි කොටිනේ අහුවොත් විදර්ශනාව නම් කුමක්ද කියලා අනිත්‍යං දුක්ඛං අනාත්තා කියන මෙය විදර්ශනාවයි. කුමක්ද අනිත්‍ය කුමක්ද දුක කුමක්ද අනාත්ම කියලා ඇසුවොත් අන්තිසිලක් නෙවෙයි මේ පංච උපාදාන ස්කන්ධයයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියා බලන්න, දකින්න, ප්‍රත්‍යක්ෂ කළ යුතු වන්නේ මේ පංචස්කන්ධය. නැත්නම් පංච උපාදාන. එයයි අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ත එකවර දකින්නවා නෙවෙයි. එකවර කෙනෙකුට දෙන්නේ නැහැ. ඒ සඳහා තමයි පළමු පියවරක් හැටියට නාම රූපයන් දෙන් කරගන්න. එක්කෙනෙක්ගේ මමය කියාගත් මේ පංචස්කන්ධය එහෙම එක්කෙනෙක් නෙවෙයි, දෙරෙක් නෙවෙයි, සිද්ධලියෙක් නෙවෙයි. මෙහි තවත් මේ නාම වශයෙන් වෙන් කළ හැකි ධර්ම කොටසකි. රූප වශයෙන් වෙන් කළ හැකි ධර්ම සමූහයකි කියන මේ බව දක්නා නුවණ තමා නාම රූප පරිච්ඡේද ඥානය. ඒ නාම රූප පරිච්ඡේද ඥානය උපදවාගත් තැනැත්තා. මේ නාම රූප පරිච්ඡේද ඥානය උපදවා ගැනීමට ඒ තරත්තාට පිළිය යුතුයි ඒ නුවණ උපදින්නේ සමාහිත වූ සිත. චිත්ත සමාධියක් කියන්නේ. සමාධියක් ඇතිවන්නේ සිල්වත් වූ පුද්ගලයෙක්. ඒ නිසා කය රචන දෙකින් සිදුවන වැරදි වලින් වැළකුණු සිල්වත් කෙනෙකු වන්නට ඕන. ඒ සිල්වත් කෙනෙකුට උපදනා වූ සමාධියෙන්තා තමයි හෙදෙන සමාහිත වූ පුද්ගලයෙක් වන්නේ. ඒ සමාහිත වූ කෙනෙකුගේ සමාහිත සිතේ තමා නුවණ ඇතිවන්නේ. අන්න ඒ නුවණින් මේ නාම රූපයන් වෙන්කොට දකින්න. වෙන් කර ගන්න. ඊළඟට ඒ නාම රූපයෝ සුදු ස්වෛරී බලයක් ඇති. තමන්ගේම ශක්තියෙන් සිටින්නට පුළුවන් ධර්ම සමූහයක් නෙවේ. ඒ නාම රූප ධර්ම අන්‍ය ධර්මයන් ඒ කියන්නේ Taman ඒ ධර්මයන්ගේ ඇතිවීමට හා පැවැත්මට උපකාරක ධර්මයන්ගේ උපකාරකත්වය ඇතිව තමා ඒවා ඇතිවන්නේ පවතින. අන්න ඒ බව දක්නා නුවණක්. අනුතුරු උපදවා ගත යුතුව තිබෙනවා විදර්ශකයාට ඒවා උපදිනවා. ඒ තමයි සත්‍ය පරිග්‍රහ ඥානය කියන්නේ. සත්‍ය පරිග්‍රහ ඥාන. ප්‍රත්‍යයන් පරිග්‍රහ කියන්නේ පරි කියන්නේ හත්පසින්ම කියන තේරුම. ගහ කියන්නේ ගැනීම. ගැනීම. හරියට උග්ඝහ කියනවා. උග්ඝහ කියන්නේ ඉගෙනීම උග්ඝාන ධාරණ කියලා එහෙම එන්නේ. ඒ වගේ මේ සිතින් ගැනීමක් කරන්නේ. ඒ සිතින් කිව්වට හුදු නිකම්ම සිතකින් නෙවෙයි. ඥානයෙන් යුක්ත වූ සිතකින් නුවණ පහිටි නුවණින් මේක ගන්න. ඒකයි පරිග්‍රහය කරන්නේ. නාම රූප පරිච්ඡේද ඥානය ඉතින් පිරිසිඳ ගන්නවා නාම රූප දෙක වෙන් කර ගන්නවා. ඒ ඒ නාම ධර්මයන්ගේ ඒ රූප ධර්මයන්ගේ ඇතිවීමේ හේතුන් දක්නා නුවණ පච්චේ පරිග්‍රහ ඥානෙ එනේ ඒ දෙක ඇති වුණාම මේ දෙක කතාවට නම් ගියේ මිනිත්තු පහක් විතරයි මේ දෙක ගැන කියන්න ඒ තරම් ඉක්මනින් උපදවා ගත හැකි දෙයක් නෙවෙයි ඒ සඳහා කරන ඒ ගුණවතී කරන ඒ යායාමේ නැත්නම් මේ මේ භාවනාව කරන්න. දැන් මොනවද කියන්නේ දැන් දිගටම දවස පූර්ණේම කරනවයි කියන එක නෙවෙයි. මේ සඳහා වූ කාලයක් වෙන් කරගෙන ඉතින් Tamante ඒ කාලය ක්‍රමයෙන් කවුරුවත් කියන්න ඕනේ නෑ Tamantම සිටේවි. මේ කාලය දික් කරන්න. වමනා කරන්නේ පළමු කොට ඒ පැත්තට හැරෙන්නේ. ඒ සඳහා සිට යොදවන එකයි පළමුවෙන්ම උවමනා කරන්නේ. බොහෝ දෙනෙකුන් කරන්නේ කොයිතරම් ඇහුවාම ඒ පැත්තට හැරෙන්නේ නැහැ. ඉතින් එකක් හරි ඒ පැත්ත දිහා බලන්න. බලන මොකක්? ඒ කියන්නේ මේක මේ අත්දා බැලීමක් හැටියට කරන්න නෙවෙයි. කිසි දෙයක් එහෙම අත්දා බැලීමකට කරන්නත් එපා. ඒකට තිරෙන්නට ඕන තමන්ට ශ්‍රද්ධාවෝදෙන් ශ්‍රද්ධා ජාතෝ උපසංකම් ශ්‍රද්ධාව කියන්නට ඕනේ මේ ඔක්කොටම මුල තමයි ශ්‍රද්ධාව ශ්‍රද්ධාව නැත්නම් අනික ඔක්කොම වැටෙනවා ශ්‍රද්ධාව පිළෙන්න බෑ ශ්‍රද්ධාව පිළෙන තැනත්තා නැත ශ්‍රද්ධාව කාකේ කෙරෙහිද කවුරු කෙරෙහිද මේ ශ්‍රද්ධාව තියෙන්නේ කවුද ශ්‍රද්ධාවේ අපේ අභිබෞද්ධයන් බුදුරජාණන් වහන්සේව පිළිගන්න වුන් කවුරුන් පිළිබඳවද මේ ශ්‍රද්ධාව ඇදහිම තිබෙන්නේ? බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ අපට මේ ධර්ම මාර්ගයේ පෙන්වා වදාළා. නිසා එහි කිසිදු වරදක් නැහැ. වරදක් කොහොමදවත් පිළිෙන්නට බැහැ. බුදුරජාණන් වහන්සේ ලෝකයාට ප්‍රකාශ කළ ඒ සත්‍ය කාරණයන්හි මොනම අඩුපාඩුවක්වත් නැහැ. මහන්සේ පරිපූර්ණ කොට ධර්මයේ දේශනා කරලා තියෙනවා. ඒ නිසා කොමනා කරන්නේ ඒ ධර්මයේ දැන ගැනීම ඊළඟට පිළිපැදීම. මේ පිළිපැදීමටත් දැනගන්නට ඕන. ඒ නිසා තමයි කලින් ඒවා පිළිබඳව තරමක් දුරට හෝ දැනගත යුතු පිළිගන්නේ. ඊළඟට පිළිපැදීම වශයෙන් කරන්නට තිබෙන්නේ ඒ යෙදීම. ඉතින් එහෙම යෙදෙන්නට ඕන. ඒ යෙදෙනකොට තමන්ටම ඒ ධර්ම වෙන්නේ දැනෙන අවස්ථාවක් තමන් එතෙක් කවුරුවත් හේතු නිසා හෝ පොතපතේ තිබෙන නිසා නාම රූප නාම රූප කියන මේ වචන කිව්වට හිතාගත්තට ඒවා වෙන්නේ දකින බවක් නුවණ නුවණින් දකින බවක් Tamanට කලින් ඇති වෙන්නේ නැහැ. නමුත් මේ යෙදෙනකොට ඒ தත්ත්වය ඇති වෙනවා නාමක. යම් වෙනකොට දකින්න. ඊට පස්සේ ඊයේ නාම රූපයන්ගේ ප්‍රත්‍යයන් දැකීම වෙන් කර ගැනීම ඇතිවයි. ඒක තමයි නාම රූප මේ පච්චේ පරිග්‍රහණය. පච්චේ පරිග්‍රහ ඊළඟට කළ යුතු ඇති වෙන්නේ දැන් නාම රූප කියන මේ ධර්මත් වෙන් කරගත්තා. ඒවායේ ප්‍රත්‍යයනුත් දකිනවා. එතකොට දැන් Tamanට තිබෙන්නේ Taman ඇති කරගෙන තිබෙන නුවණ. සුදු නාම රූප පිළිබඳව නෙවේ පමණක් නෙවේ. ඒ වගේම සුදු ප්‍රත්‍යයන් පිළිබඳව පමණක් නෙවේ. මේ දෙකේ සම්බන්ධයක්. සත්‍ය සහිත වූ නාම රූප සත්පත්ත්‍ය නාම රූපේ කියන්නේ සත්‍ය සහිත නාම රූප. අනේ සත්‍ය සහිත නාම රූප ධර්මයන් තමා ඊළඟට විදර්ශනාවට ගන්න නම්වන් ප්‍රත්‍යයන් දකින ඒ ඒ ප්‍රත්‍යයන් සාහට ගන්නා නාම රූප දකින්න නැත්නම් නාම රූප දකින්න ඒ නාම රූප ඇති වූයේ කවර ප්‍රත්‍යයන් නිසාද කියලා දකින්න එහෙම නුවණින් යුතුව බලමින් සිටින විට දැන් ඒ නාම රූප පරිච්ඡේදය කියන එක නාම රූප වෙන් කර ගැනීම නුවණින් කරන වැඩක් කියලා මා කීවා ඒ නුවණ ඇති වූ අවස්ථාවේදී ඒ පුද්ගලයා එක්තරා විසුද්ධියකට පැමුණු කෙනෙක් ඒ විසුද්ධිය නම් කරන්නේ ditthi visuddhi කියලා. ඒ ditthi visuddhියට පැමිණෙන්නට කලින් සීලය තමන අභිෂ්ඨාන කොට හොඳ පිරිසුදු සීලයක් ඇති කරගත්තා. ඒ සීල විසුද්ධිය මේ මේ ධර්මයන් පෙනෙන නුවණ උපදින්නට තරම් වූ සමාධියක් Tamanට ඇති වුණා. ඒක ධානය වශයෙන් උපදවාගත්ත සමාධියක් වුණත් ඒ සමාධිය කණික සමාධි වශයෙන් හෝ එහෙම නැත්නම් ධ්‍යානයට පෙර ආපු ඇතිවන්නා වූ ප්‍රචාර සමාධි වශයෙන් හෝ ඇති වූ සමාධිය චිත්ත විසුද්ධිය. ඒ විසුද්ධි දෙක. ධිට්ඨි විසුද්ධියයි නාම රූප වෙන්කර ගැනීම නිසා ඇතිවන්නේ. ඊළඟට සත්‍යයෙන් දැක්කාම සත්‍යයෙන් දකින විට කෙනෙකුට ප්‍රත්‍යයන් පිළිබඳව ඒ අවබෝධය ගැනීම ඇතිවන තුරු වැරදි හැඟීම් තිබෙන්නට පුළුවන් මේ ස්කන්ධ පංචකය ඇතිවන්නේ කවර හේතුන්ගෙන්ද සමහර කෙනෙකු හිතනවා එය ਸਰව බලධාරියෙකු විසින් මවන ලබන දෙයක් කියලා. එහෙම නැත්නම් කිසිදු හේතුවක් ප්‍රත්‍යක් නැතුව ආකස්මිකව පහළවන දෙයක් නෙයි කියලා අහේතුක අප්‍රත්‍ය දෙයක් නෙයි කියලා කොයි විදිහේ මේ දෘෂ්ටි ඒ පිළිබඳව ඇත්තද එහෙත් නාම රූපයන් ඇතිවීමේ හේතුන් ප්‍රත්‍යයන් ඒ නාම රූප පච්චේ පරිග්‍රහ ඥානය උපදවාගෙන ඇති කරගත් තැනට ඒ කලින් ඇතිව තිබුණු ඒ වැරදි පිළිගැනීම දුරු විය. ඔහු පැමිණෙනවා ඔහුට ඇතිව තිබුණානේ මොන කොහොමද මේක ඇති වුණේ කියන සැකසිර. තමන අතීතයේ සිටියෙන්ද අහෝ සින්නකෝ අහං අතීත මද්ධාන නනුකෝ අහෝ සින් අහං අතීත මද්ධාන ඔයාදි වශයෙන් දැක්වෙන පරිදි මම අතීතෙහි සිටියෙන්ද වූයෙන්ද අතීතෙහි නොවූයෙන්ද කවරෙක් වූයෙන්ද කෙසේ වූයෙන්ද කවරෙක් වී කවරෙක් වූනේද කියලා ඒ විදිහේ පස්වදෑරුම් සැකයක් අතීත සංධයන් පිළිබඳව ඇතිවන අවස්ථාව. ඒ මම අනාගතෙහි වන්නේන්ද අනාගතෙහි මම නොවන්නේද? කවරෙක් වන්නේද? කෙසේ වන්නේද? කෙසේ කියන්නේ මුළු විදියේ උසමහත් සුදු රතු ආදී ওই විදියේ කවර කෙසේ වන්නේද? කවරෙකු වී කවරෙකු වන්නේද? ඒක කෙනෙක් වෙලා ඊළඟට තව කවුද දෙන්නේ? ඒ විදිහට අනාගතයේ පිළිබඳව සැක පහක් දක්වනවා. වර්තමානයේ පිළිබඳවත් සැක 16ක් සැක 6ක් දක්වනවා මම දැන් දෙන්න නොන්න කවරෙක් වෙන්න කෙසේ වෙන්න මේ සත්‍යයා කොහි සිට මෙහි ආයේද ඒ කියන්නේ මම කොහි සිට මෙහි ආයේද මෙතෙන් සිට කොහි යේද කියලා එහෙම මේ වර්තමාන ස්කන්ධ පංචකය පිළිබඳව ඇතිවන්නා වූ සැක හයක් දක්වා ඒ 16යි කියන්නේ මේ සලස් ගදෑරුමු සැකේ. අනේ සලස් ගදෑරුමු සැකය මේ නුවණ පහළ වෙන අවස්ථාවේදී පහළ වූ අවස්ථාවේදී දුරු වීම සැක රහිත පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ සැකරහිත බවට පත්වීම නිසා තමයි ඒ අවස්ථාවේදී ලැබෙන ඒ නුවණ විසුද්ධියක් හැටියට දක්වන්නේ සංඛා විතරණ විසුද්ධිය. සැක තරණය කරන සැක සැක ඉක්මවන විසුද්ධිය සංඛා විතරණ එහෙත් තවම නියම විදර්ශනාවට ආවන්නේ. තවදුරටත් භාවනාවෙහි යෙදී සිටින විට මේ නාම රූප ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම කියන මෙය දැනෙන්නට පටන් ගන්නවා. ඒ නුවණ දිනු දින හේතු කොටගෙන සිදුවන දෙයක්. දක්න්නට ලැබෙනවා. ඒ ඒ නුවණින් දැක්කත් නොදැක්කත් සත්‍යය ඒකයි. ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. මේ නුවණ දිනු වුණාම කලින් අර නුවණ දිනු වෙනකොට සිදුවන්නේ කුමක්ද? අර ඒ නුවණ වහාගෙන ඉඳන මෝහය දුරු වෙනවා. එතෙන් ඒ මෝහය එකවරටම දුරු වෙනවත් නෙවෙයි, එහෙම පිටින්ම දුරු වෙනවත් නෙවෙයි. ඒ ඒ කරුණු දැක ගන්නට නොහෙන තරමට ඌ මෝහය ඒ නුවණ උපදිනකොට දුරු වී යනවා. ඒ නිසා මෙතෙක් තමන්ට නාම රූපයන් පිළිබඳ ඇතිවීම නැතිවීම ඒ විදර්ශනා නුවණින් දකින්නට බැරි වුණේ යම් මෝහයකින් වසාගෙන සිටීම හේතු කොටගෙනද ඒ මෝහය දුර වෙනවා මේ විදර්ශනා නුවණ පහළ වීම හේතු කොට. නිසා හිතම ඇතිවීම දකින්නවා නැතිවීම ඇතිවීම නැතිවීම. උදය වය. වීම නැති. ඉතින් මේ தත්වයට එන්නටත් ඌරුවේහි මේ සත්‍යච්ඡේ නාම රූප පිළිබඳව ඉදෙන ඒ සම්මර්ෂණයන් පිළ. ඒක කොහොමද කතා කරතොත් බොහෝ කල විදර්ශනාව ගැන කතා කරන්නට ඕන වෙනවා මේ මේ ගැන අපේ මාතෘකාව අවසන් මොකට? මේ කලාප සංවර්ෂණය ආදී වශයෙන් වෙන ඒවා ගැන කියන්නට වෙනවා. ඒ කියනකොට සමහර විට මේ අසාගෙන සිටින සින්නතුන් විතරයි. නුවණා දෙයක් කියලා සමහර කොට හිතෙන්නට පුළුවන්. සමහර කියන්නට බැරි නෑ බොහෝම ගැඹුරුවක් තේරෙන්නේ කියලා. එහෙමත් කියන්නට බැරි නෑ. ඉතින් ඒ වගේ දේවලුත් මේ ඒ දේවල්ද මේ දේශකයෙකුට මූල කාරණට වන ගැටලු. ඒ දේශනා කිරීමේ කියන එක අපා ඉන්නවට වඩා බොහෝම අමාරු දෙයක්. අමාරු ඒ නිසා. කියන්නට පුළුවන් දැන් මම මේ කතා කරපු ටික මෙච්චර වෙලා නෙගෙන මේ දිනුතුන්ට මට ඉක්මනට කියන්න තිබුණා. මම ඉක්මනට කිව්වා නම් මම දන්නවා මට කීප දෙනෙක් ඉන්නවා කියලා කියනවා. ඒ තරම් ඉක්මනට කියන්නේ ඉපයි. ඉක්මනට කියන්නේ ඉපයි. මොකද ඇත්තේ කෙනෙක් කෙනා දන්නා දැනගෙන තිබෙන කාරණයක් කියන්නේ. අසාගෙන සිටින අය හැමදෙනාම ඒ කාරණය දන්නේ දන්නවා වෙන්නට බෑ. නොදන්න අයත් ඉන්නවා. දන්නේ කෙනෙකුට නම් Taman දන්නා කරුණක් පැහැදිලි කොට පැහැදිලි වන පරිදි කියාදෙන විට එයින් Tamanට ඇතිවන රසයක් තිබෙනවා. ධම්ම රසය. ඒ බොහෝම ප්‍රීතියෙන් ඒ අය භුක්ති විඳිනවා. ඒ රසය. නමුත් ඒ කාරණේ නොදන්න කෙනෙකුට මේ කී පමණින් වටහා ගන්නට බැරි වුණාම ඒ පිළිබඳව තමන්ට රසයක් නෙමෙයි ඇතිවන්නේ නීරස. නොතේරෙන දෙයක්. අනේ එහෙම ඒවත් තිබෙනවා. ඒ නිසා තමයි මේ බණ කීමේ කියන එක දේශනා කිරීමේ කියන එක අමාරු කර්මයක් කියන්නේ. එක එක තරාපිරමේ ඒ කරුණ දැනගෙන තිබෙන අය සිටිනු. ඒ හැම දිනාටම ගැළපෙන දෙයක් කියන්නට වන්. එහෙම කීමත් එතකොට එක කට්ටියකට හිතෙනවා, එක පිරිසකට හිතෙනවා මොකක්ද කිය හරේ හිතයි. ඒකයි මේ බොහෝ විට ධර්මදේශනා කරන ආකාරයෙන් ඔය ගමන් ගමන් පිළිබඳ උත්තර කියන්නේ. එතකොට කාටවත් කරදරයක් නැහැ. මේ ලේසියෙන්ම වැඩේ ඉවර මේවා හිම කරන්න බෑ. මේ ධර්ම ඒ විදර්ශනාව පිළිබඳව කතා කරනවා. දර්ශනාවේ කියන්නේ නුවණ ගැන කතා කරනවා. ලෝකෝත්තර නුවණ තමයි ශ්‍රේෂ්ඨම. අපි දන්නවා සර්වඥතාඥානෙ මේ විදිහේ අරගෙන අපි ලෝකෝත්තර නුවණ. සර්වඥතාඥානෙ කියන්නේ දුක් කෙලවර කරන නුවණක් නෙවෙයි. සර්වඥතාඥානෙ කියන්නේ දුක් කෙලවර කිරීමේ නුවණ උපදවාගත් ආකාරය හේතු කොටගෙන පහළ වෙන නුවණක්. තවත් විදිහකින් කියනවා නම් ආශ්‍රව ක්ෂය කර ඥානය බුදුරජාණන් වහන්සේට පහළ වුණේ සවාසනා සකල ක්ලේශයන් ප්‍රහීන කිරීම වශයෙන්. ඒ වශයෙන් පහළ වූ ඒ නුවණ හේතු කොටගෙන තමා සර්වඥතා ඥානයක් පහළ වුණා. දැන් ආශ්‍රව ක්ෂය කර ඥානය අනිකුත් රහතන් වහන්සේලාට ලැබෙනවා. එහෙත් උන්වහන්සේලාගේ ඒ ආශ්‍රවක්ෂය කර ඥානයෙන් සවාසනා සකල ක්ලේශයන් ප්‍රහාණය කරනවා නෙවේ උන්වහන්සේලා කෙලෙසුන් ප්‍රහාණය කර වාසනා නැති කරනවා නෙවේ ඒ නිසා උන්වහන්සේලාට සර්වඥතා ඥානය පහළවන්නේ නැහැ නමුත් මේ දෙදෙනා වහන්සේලාගේම දුක් වලට මොකද වන්නේ දුක් කෙලවර වෙනවා ඉතින් දුක් කෙලවර වෙනවා එහෙම බලන විට ශ්‍රේෂ්ඨ එන දුක් කෙලවර කිරීම වශයෙන් කලකන විට ආශ්‍රවක්ෂය කරගන්නා ලෝකෝත්තර සර්වඥතා ඥාණය ලෞතර බුදුරජාණන් වහන්සේට ලැබෙන නුවණක් නේද ඒ ලෞකික කාමාවච සිතක ලැබෙන නුවණ ඥාන පත්‍රයක කාමාවචර ක්‍රියාපිතේ ලැබෙන ප්‍රඥා චෛතසිකය තමයි ਸਰවඥතා ඥානය. ඒ ධර්මයන් පිළිබඳ ඇතිපතු කිසිවක් ඉතිරි නොවන පරිදි ලකින්නට පුළුවන් බවක් ඉදයි. ඒ නිසා මේ ਸਰවඥතා ඥානයම අනාගම ඥානය. නමුත් ලෝකෝත්තර නුවණ තමා උපදවා ගන්නට තිබෙන්නේ දුක් කෙලවර. ඒ නිසා දුක් කෙලවර කියන්නේ වශයෙන් දැක්වල කල විට ඒ ලෝකෝත්තර ඥාන සතර. ඒ ලෝකෝත්තර ඥාන සතරට යාමේ පිළිවෙත තමයි මේ විදර්ශනා මාර්ගයෙන් පුරන්නේ. දර්ශනා මාර්ගයෙන් පුරන්නේ. එය බුදුරජාණන් වහන්සේ নানা විදිහට දේශනා කරලා තිබෙනවා. කායානුපස්සනා ප්‍රතිපත්තානේ, වේදනානුපස්සනා ප්‍රතිපත්තානේ, චිත්තානුපස්සනා ප්‍රතිපත්තානේ, ධම්මානුපස්සනා ප්‍රතිපත්තානේ, යානිවා කොයි විදිහෙන් දේශනා කළාද? විදර්ශනා මාර්ගය තමයි දුක් කෙලවර කිරීමට ගමන් කළ යුතු යා යුතු මාර්ගය. එය සීලයක පිළිතලා සමාධිය ඇති කරගෙන ඊළඟට වඩන නුවණ. අපි ඒක දිනගෙන අපතන අනිත් දවසේ